අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අපි මෑණියන් වහන්සේට මතක් කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සතිವಾರයේ පටන් ගන්න කියලා ඒත් එක්ක මම කැමැති මතක් කරන්න අපි හිට ප්‍රශ්න ਵਿචාරත්මක වැඩමුළුවෙන් පස්සේ අනිද්දා අපේ විසිර යන වෙලාවේදී ප්‍රශ්න තියාගන්න එපා. මොකද ඒක ගොඩාක් වෙලා යනවා මේ සතිವಾರය સમાપ્ત කරන්න. ඒ නිසා හෙට මේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට අවසාන ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට මම සභාවට මේ අවස්ථාවේ මතක් කරගන්නවා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙනොත් වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයනොත් අවසරයි ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගේම අවසරයි යොමු වී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මම සක්මන් කරන විට සක්මන් කරන බව දකිමි. පරයන්කේ අවස්ථාවේදී පරයන්කේ සිටින බව දකිමි. හිත පිට ගියත් තප්පර කිහිපයක් ඇතුළත දැනගෙන සිතක් යයි මෙනෙහි කරත්ම නැවත කමටහනට හිත පැමිණේ. නමුත් පරයන්කේ සිටින විට දැන් ඉක්මනින් නිදි කිරා වැටේ. අරමුණ දෙස වැඩි වේලා අවධානය යොමු කළ නොහැක. ස්වාමින්වහන්ස දවස පුරාම අවදිමත් භාවයෙන් භාවයෙන් සිටින්නට උත්සාහ කරමි. මොන දේ කළත් කරන කාර්ය දෙස පිටින් බලන්නාක් මෙන් අරමුණ වේ. විටක මනෝ විකාරයක් මෙන් හැඟුණද රාත්‍රියේ කාලයේ හා දවල් පැහැදිලි වෙනසක් දකිමි. දහවල් සක්මන් කරද්දීත් අනෙකුත් දෑ කරද්දීත් ඉදිරියෙන් තැබූ කණ්ණාඩියක් මෙන්ද මේ කය පෙනේ රාත්‍රී කාලයේ අඳුරු වැටි ඇති තැන්වල විදුලි පන්දමින් ආලෝකමත් කරන ප්‍රදේශයේ පමණක් පැත්තෙන් සිට නිරීක්ෂණය කරන්නාක් මෙන් හැඟේ අනෙකුත් කිසි දෙයක් නොපෙනේ. එපා වීමක් හිතට දැනෙන අතර එලෙස නිරීක්ෂණය කරද්දී හිත පිට නොයන තරම්ය. ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මේ කරන ක්‍රමය වෙනස් කළ යුතුයද? පැත්තෙන් නිරීක්ෂණය කරන්නාක් මෙන් හැඟෙන විටත් කකුල්වල යන්ත්‍රය කෙරෙහි අවධානය යොමු අවධානය යොමු කළ යුතුයද? අනුකම්පාවෙන් මේ අවස්ථාව කුමක් දැයි පැහැදිලි කරනු මැනවි. මේක පිළිබඳව සතිපට්ඨාන අටුවාවේදී මේ ප්‍රකාශ හරියට තේරුම් ගත්තා නම් අටුවාවේ අටුවාචාරින් වංශලා ලියලා තිනවා දිලගොන් බල්ලන් වුණත් යනකොට දාන බව දන්නවා. නමුත් ඒක සතිපට්ඨානේ නෙවෙයි. ඉන්නකොට ඉන්න බව දන්නවා ඒක නෙවෙයි සතිපට්ඨාන. දැන් මේකෙදි දැනගන්න ඉන්නකොට යනවා නෙවෙයි කියලා දන්නේ කොහොමද? යනකොට ඉන්නව නෙමෙයි දන්නේ කොහොම තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. ඒ නිසා මේකේ පළවෙනි වාක්‍ය දෙකේ ලියලා තියෙනවා මම යනකොට යන බව දන්නවා ඉන්නකොට ඉන්න බව දන්නවා කියලා. නමුත් ඒක බාර ගන්න එපා දැනීමක් කියලා. ඊට වැඩිය මේක මිරිකලා බලන්න ඕනේ. මේක හපල කන්න ඕනේ. මේක වෙන් කරලා පතුරු ගහලා බලන්න. ඒක තමයි විතක්කේ කියලා කියන්නේ. විතක්කේ දැනගන්නෝ ඉන්නකොට මොකෙන්ද දන්නේ? දන්නවා කියලා කිව්වට වැටහිච්ච ආකාරයේ කියන්න විස්තර ලියන්නේ නැහැ කියන්නේ හිත කොහොමවත් කුසීතයි. ඒක අඩු ගානේ බලන්න සංසන්දනාත්මකව ඉඳගෙන ඉන්නකොට හිටගෙන වෙන බව දන්නේ කොහොමද? හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? මේක තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. ඒක නැති වුණොත් හිත අරමුණට ආවත් හිතේ මේ කුසීත ගති පහළ වෙන්න පුළුවන්. ඒකට මේ විතක්කය චෛතසිකය තමයි තීන මිද්දේට සාපේක්ෂව ඒකට ප්‍රතිනිධිය වශයෙන් පෙරලා දීලා තියෙන්නේ. නිවර්ණ පහට නිවර්ණ පහකින් ගත කරන ජීවිතයට ධානයක් ලැබෙනකොට ධානාංග පහක් හම්බ වෙනවා. ඒ ධානාංග පහ මේ නිවර්ණ වලට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ නිසා විතක්කය තීන මිදියට විරුද්ධව ක්‍රියා කරනවා. විතක්කය කියන්නේ අරමුණ මෙනෙහි කරන්න ඕන. ඉන්න බව ඉන්න බව දැනගත්තයි කියවට මදි. මෙනෙහි කරලා ඒක හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න නොවන බව දන්නේ කොහොමද? ආශ්වාස කරන එක ප්‍රශ්වාසය නෙමෙයි කියලා දන්නේ කොහොමද? ප්‍රශ්වාස කරන එක ආශ්වාසය නෙමෙයි කියලා දන්නේ කොහොමද? සද්දයක් ආවන මේ ආශ්වාස ප්‍රශ්වාස නෙමෙයි සද්ද කියලා දන්නේ කොහොමද? වේදනාව කියලා දන්නේ කොහොමද? ඒ එන හැම දෙයක්ම ලකුණක් පෙන්වනවනේ. හොල්මනක් කරනවනේ. ඒ ආපු බවට නිමිත්තක් දෙන අන්නේ නිමිත්ත සඳහනක්වත් නැහැ මේ ලියුමේ කිසිම තැනක. ඒක අදහත් කරන්නේ කුසීතයි. ඒ කියන්නේ විතක්කේ කියන චෛසිකේ ක්‍රියාවත් කරලා නැහැ. එතකොට චීන මිද්දේට පොර වැටෙනවා. ඉතින් ඒ නිසා වෙනස් කරන්න එපා. ওই චීන දේ හොඳයි. නමුත් ලැබෙන ලැබෙන අරමුණ හොඳට ඕජාව මිරිකලා ගන්න ඕනේ. ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර යොදවන්නේ කියලා මෙනෙහි කරන්න කියලා එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ නිසා මේකට මේ මේ ප්‍රශ්න ලියපෙන්නාට භාවනාවට එකතු කළ යුතු දේ මෙනෙහි කිරීම මෙනෙහි කරලා වැටහිච්ච දේ ලියන්න පටන් ගත්තාම නිජමතත්‍යයි ලොකු අවදිභාවයක් එයි. රත්ති දිවා සංඥා, දිවා රත්ති සංඥා එනවා එතකොට. දවල් කාලේ රාත්‍රී සංඥා වෙනවා, රාත්‍රී දවල් සංඥා වෙනවා. ඒතකොට තමන්ට නිතරම අවදි ගතියක් තියෙනවා. තෙරුවන් සරණයි අතිපූජනීය නායක ස්වාමින් වහන්ස පරියංකේ සතිය පිහිටවීමේදී එකම වේදනාව දෙස දිගින් දිගටම බලා සිටීමෙන් එපා වීමක් ඇති වුණා මූලික අරමුණ සමග තවත් අරමුණු දැනුණා එහිදී මුල් තැන දෙන්නේ කුමන අරමුණටදයි සිතට පැනයක් නැගුණා හුරු පුරුදු අරමුණු මූලික අරමුණු නිසා එහි සිහිය පිහිටියා නමුත් මූලික අරමුණ නිසාම දැනෙන ඊට සමගාමී සියුම් වේදනා බොහෝ වේලාවක් පැවිතියා. පැය භාගයකට පමණ පසු නොදෙනිනි. කය සැහැල්ලූ අතර සතිය පිහිටියත් නින්දත් නොනින්දත් අතර බොහෝ වේලාවක් සිටිමි. පාළු බවක් කම්මැලි බවක් ඇතිවිය. පැය එකහමාරකට පමණකට පසු පරියන්කෙන් මිදෙනිමි. නායක සාමින් වහන්සේ අනුකම්පා කර උපදේශයක් දෙන මෙන් ඊතා ගෞරවයෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. නායක ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. මේක නැගිටව ගත්තොත් හොඳයි. කැමැතිද ලියවෙක නැත උසන්න. ප්‍රශ්න ලියවෙක නැ කැමැතිද මේ හරස් ප්‍රශ්නයක් දෙයක් අහනවට උසාවි කූඩුවට නගින්නේ. එතකොට මම හිතන්නේ සභාවට ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. අපිට දැනගන්න ඕනේ මේ ඉස්ලාම සඳහන් කරලා තියෙන මේ වේදනාවයි එහෙම නැත්නම් අරමුණු නැති පාළු කම්මැලි ගතියයි මේ දෙකෙන් වඩා හොඳ කොයි එකද කියලා. වැඩි සතිය පිටන්නේ කොයි එකේද කියලා. ජීතරතුරු ඒක නෑ ඒක නිසා උත්තර දෙන්න අමාරුයි. ඒ වගේම පළවෙනි වාක්‍යෙම තියෙන වේදනාව එක දිගට පවතින වේදනාවක්. කවදාවත් එහෙම කියලා જાති වේදනාවක් නැහැ. වේදනාව නිතරම වෙනස් වෙනවා. ඒකට හැප්පෙන්න ගියොත් එක දිගට ඉන්නා වගේ පේනවා. අත් වේදනාවේ කිසිසේත්ම චිත්තක්ෂණ දෙකක සමානතාවයක් නැහැ. ඒක රූපෙටත් වැඩි ඉක්මනට වෙනස් වෙනවා. සාමාන්‍ය අභිධර්මයේ කියනවා අටුවාවේ කියනවා රූප ධර්මයක් චිත්තක්ෂණ 17ක් ජීවත් වෙන අතර නාම ධර්මයේ ජීවත් වෙන එක චිත්තක්ෂණයයි කියනවා. ඒ නිකන් ඒක පෙන්වන්නේ මම ඉලක්කමට අවධානය යොමු කරන්න හදනව නෙවෙයි. ඒ නිසා ওই වේදනා සංඥා සංකාර කවමදාකවත් එක දේ දෙසරයක් පේන්නේ නැහැ. ඒ තරම් වෙනස් වෙනවොත් ඒක දිගට මට වේදනාව තිබුණයි කියලා කියන්නේ වේදනාව පිළිබඳ ද්වේෂය එක දිගට තිබිලා තියෙනවා. දෝසානුසය එක දිගට තිබිලා තියෙනවා. ඒ නිසා පේන්නේ වේදනාව එක දිගට තියෙනවා. ඉතින් ඒ දෝසානුසය තියෙන තාක්කල් මෙනෙහි කරත් මෙනෙහි කිරීම වේදනාව කරා යන්නේ නැහැ. මොකද තමන් වේදනාව මෙනෙහි කරන්නේ ද්වේෂයෙන්. අරමුණක් විදියට නෙවෙයි. මධ්‍යස්ථ අරමුණක් විදිහට නෙවෙයි. ඊට පස්සේ යා කියනවා ඉවර වෙනකොට මොනවත් නැති උනායි කියලා. එතකොටත් පාළුයි. ඒතර වැඩි සතිය පිටානේ මේ වේදනාව තියෙන වෙලාවෙදිද පාළුව තියෙන වෙලාවෙදිද කියලා ඒ යෝගාවචරගේ මතිය හෙලි කරගන්න තු අමාරු විස්තර කරන්න. ඒ නිසා ඒ තමන්ගේ කමඨහන් වාර්තාවට ඒ තොරතුරු මේ වේදනාව පිළිබඳ ද්වේෂයෙන්ද කටයුතු කරලා තියෙන්නේ. නැත්නම් අරමුණු නැතිකම පිළිබඳව අමනාපයෙන්ද ලියෙන්නේ කියන එක හෙලි කරන්න ඕනේ සභාවේ එහෙම නැත්නම් ලිඛිත වේවන්නේ. එතකොට නම් පුළුවන් ප්‍රශ්න සාකච්ඡාවට ගන්න. ඒකේ කවියකුත් ලියලා දෙන සයන්හන්ස මේ කියන්න. ගෝචර භූමියෙන් ටිකකට මිදෙන්නට ගුරු සමිඳොන්ට ගුරු පඬුරක් පුදන්නට පුංචි මෑණිවරුණගේ සොරතට දෙන්න කවිපද ගොතන්නට මට අවසර දෙන්න. මෑණියෝද මෑණියෝද කියන්නේ? පොඩි මෑණියෝගේ සොර. පොඩි මෑණි කියලා කියවන්නේ කියලාද කියන්නේ? එහෙම වෙන්නේ නැති සයන. පොඩි මෑණි කැමතිද කියවන්න? වෙලා නැහැ ටට්ටක් ගාලා දැන් ලෑස්ති වෙන්න ඔය වගේ පැංගිරි මෙරි මේක ඉන්න බෑ. කියනකොට ආව කවිය කිව්වා ගින්ද ගත්තා. හරි. දෙන්න. අවසර වන්දනා කරපුවාම පිම්පමුණ වෙන ඔක්කොම ටට්ටක් ගාලා කරලා දෙනවා. හැම රිට්‍රීට් එකකට වෙන්නත් වෙනවා දැන්. ගෝචර භූමියෙන් ටික ටික මිදෙන්නට ගුරු සමිඳුන්ට ගුරු පඬුරක් පුදන්නට පුංචි මෑණිවරුණගේ සුරත සුරතට දෙන්නට කවි පද ගොතන්නට මට අවසර දෙන්න. ඉතර තියෙන්නේ. දැන් කවි ලෑස්තිද? දැන් හිට අනිද්දා ප්‍රශ්න පාර ගන්න මෑණියන් ගාව විතරයි පාර ගන්න. පළවෙනිදා එනිසා එදාට ප්‍රශ්න එකක්වත් බාර ගන්න මෑණිවරු පොඩි උන් තුන් දෙනා පොඩි මෑණිවරු තුන් දෙනා මෑණි කියනත් බෑ අම්මා කියන පුංචි අම්මලා කියලා කියන්නේ. මෑණියුන්ට විතරයි එදාට අවසර දෙන්නේ කාටවත් කතා කරන්න දෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුණාහිමියනි පරියංක භාවනාව ආරම්භ කරන සෑම අවස්ථාවකම ආනපාන සතියෙන්ම ආරම්භය යුතුයද? පරියංකේ සිටිය හැකි උපරිම කාලය පැය භාගයකි. ඒ කාලය තුල කාය විඥාණයට කිසිවක් අරමුණු නොවේ. එහෙත් සතිය ඇති බව වැටහි. ඉදිරි ගමනට අවවාදයක් බලාපොරොත්තු වෙමි. මූලික උපදේශ පන්ති අහන්න මේ වැඩමුළුවක යනකොට කොහොමද තුන්වෙනි හතර දවසේ ආපහු මූලික උපදේශ පන්ති අවසර දෙන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් අර මනෝ විකාරද කියනවා. මූලික උපදේශ පන්ති නැවත මේ ලියපෙකන අහන්න එක්කෝ අපේ ප්‍රතිවමයන් කියන්නේ නැත්නම් සුජිත් කියන්නේ. එතකොට තේරෙයි අපි පටන් ගත්ත දවසේ දීප උපදේශ සම්පතක වෙලා තමයි ඕ පටලැවිල්ල වෙලා තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. තෙරුවන් සරණයි වන්දනීය පෝජනීය ගුරු හිමියනි පරියංක භාවනාවේදී මෙන්ම සක්මන් භාවනාවේදීද වරින් වර වෙනත් අරමුණු කරා සිත ගියද බොහෝ විට අරමුණෙහිම පිහිටවා ගත හැකිය කිසිදු මනෝචිත්‍රයක් මතු නොවේ සෑම විටම ආරම්භක ස්වභාවයේ දැනේ දින ගණන වැඩි වෙත්ම ඒත් වෙනසක් දැකිය හැකි විය එනම් ආරම්භයේදී අරමුණෙන් පිට ඈත සිට ගියද පසුදින වන විට අරමුණට ආසන්නේ වෙනත් වෙනත් දේවල් වෙත සිත යාම පමණි. ඒද හඳුනාගත හැකිය. ඉදිරි දියුණුව පතා උපදේශයක් පතමි. ඔබ වහන්සේට චිර ජීවනය වේවා. ඔය එතකොට මූල කර්මස්ථානයයි අනික් කර්මන අතර වෙනසක් දකින්න එපා. මූල කර්මත්තානේ හිටිය කියලා සතුටු වෙන්න හෝ ළඟ ළඟ ගොඩාක් දේවල් නලිය නලිය තිබුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා. අර දැකපේ තමයි පළල් විශ්ේෂයට යනවා. පුලුල් තිරයට යනවා. ඊහාට පස්සේ ඔක්කොම පේනවා. හරියට පිටියට ගහලා තිබුණ ටෝච් එකක් ඈතින් ඈතට ගන්නකොට ලපේ ලොකු වෙනවා. ලොකු වෙනකොට අර මැද තියෙන සුදු තිරේ තිතේ පේනවත් පේන අතර අර උපචායාව කියලා කියන වටේ තියෙන කව පේන්න ගන්න. ඒක කරදරයක් නෑ. ඒව පිළිබඳව බාධාවක් නෙවෙයි භාවනාවේ දියුණු වෙනකොට ලොකු ශේස්ත්‍රයක යනවා මේකට තමයි মালටි ටාස්කින් කියන්නේ ඒක සැරේ වැඩ දෙක තුනක් වුණත් කරන්න පුළුවන් තරමට යනකම් මේක පුළුල් වෙනවා පළවෙනි බබා හම්බෙච්ච අම්මා ඒක ඉති ලොකුවට කියනවා දෙවෙනි බබා හම්බුණා කියලා පළවෙනි බබා වත්තර විහි කරන්නේ නෑනේ ඒ බබත් යනවා දෙවෙනි බබත් කරා ඊට පස්සේ තුන්වෙනි බබත් හම්බෙච්චා එන්නේ එන්නේ එන්නේ ඔන්න එතකොට අම්මා කියන නමට ගැළපෙන්න පටන් ගන්නවා. ඒ වගේ භවනා කරනකොට පුහුරුදු වෙනකොට මූල කර්මස්ථානේ අතිරේක කර්මස්ථාන නාම කර්මස්ථාන ඔක්කොම මේ ඒ අටුවචාන් වහන්සේ විස්තර කරනවා යථාපාකටං විපස්සනා විනිවේසෝ පච්චා අනුපහට්ටන්තේනපි උපායේනෝ පට්ඨ වෙත්තා සම්මසිතබ්බං කිය ප්‍රකට දෙයින් පටන් ගන්න. පටන් ගන්න යනකොට ඒක පැතිරෙනකොට ඉසලා අප්‍රකට වෙච්ච දේත් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ටික හොයාගෙන අංග සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ හුරු ආවට පස්සේ ඒ ඒ විශ්වාසය ආවට පස්සේ මුලින් කොහෙන් හරි සම්බන්ධ වෙන්න බලන සම්බන්ධ වෙලා පැතිරෙන්න යන එකයි ඒ පැතිරීම තමයි ඔය වෙන්නේ ඒක වාසියට ගන්නා මිසක් කරදරයකට ගන්න එපා අවසරයි අතිපෝජනීය ස්වාමින් වහන්ස මම පැරිණි යෝගියෙක් මේ සක්මන් භාවනාව සක්මන් භාවනාව පියවර 50ක් පමණ සතිමත්ව වම දකුණ අයුරින් සිත පිටට යෑමට නොදී සතිය දෙපාවල තබාගත හැක. නොයෙකුත් ශබ්දවලදී මුලදී සිතේ නුරුස්සනා බව ඇති වස් ස්වාමින් වහන්සේගේ කමඨහන් සුද්ධ කිරීමෙන් පසු ඒද සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පවතී. සිත සිත වරින් වර පිටට ගියත් අරමුණට නැවත ගතිමි. පෙර දින දාණය ගන්න යද්දී හා දාණය ගන්නා විට සතිමත්ව සිටියෙමි. පරයන්කය කාලයක සිට පරයන්කේ සිටීම ඉතා අපහසු වුවත් පෙර දින පැය 1යි කාලක් පරයන්කේ එකම අයුරින් මම මෙතන හිඳගෙන සිටිනවා යන සිහියෙන් සිටීමි. ඒද මගේ ප්‍රගතියකි ගෞරවනීය සාමින්වහන්ස මීට සුදුසු කමඨහනක් ලබා දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂ පත නතර මේ අත්භවයේදීම සතර අපායන් මිදේවා මේකට ඉතින් උත්තරේ කියලා තියෙන්නේ මේ පොට පාදාගත්තට පස්සේ ඔය දිගට කරගෙන යන්න ඕනේ. මුල අල්ලනකොට හරිම අමාරුයි. අල්ලගත්තට පස්සේ ආය ගලවලා හිටෙවොත් ආයෙත් නෙළුම් රෝග එනවා. අල්ලගත් එක දිගට ගෙනියන්න බැරිකම තමයි පෙරපින් නැතිකම කියලා කියන්නේ. නිසා හම්බ වෙන එක අල්ලගන්න එක ඒ අවුලව ගන්න එක ලේසි නෑ. අවුලව ගත්තට පස්සේ ඒක හේම යන්න අරින්න ඕනේ. එතකොට වැල යන පැත්තට පැත්ත ගහගෙන යන එකයි තියෙන්නේ. ඉතින් මේ වගේ පුංචි කරුණක් සාර්ථකත්වයක් ලැබිච්චාම අපිට එතන එතන චිත්ත ශක්තිය අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. වැඩෙනවා දැසියා චිත්ත ශක්තිය අධිෂ්ඨාන ශක්තිය ක්‍රමසහවිදි තහ හරිගියේ මතකේ සුවඳ මතකයත් එක්ක ඒකම කරන්න. ඒකම කරනකොට කරනකොට අපි ළඟ නොතිබිච්ච දක්ෂතා නොතිබිච්ච හැකියාවල් නොතිබිච්ච ක්‍රමසහවිදි පුදුම විදියට මේකට යාවෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ අවස්ථාව තමයි භාවනා විචිත්‍රම අවස්ථාව. මේකට කරන්න තියෙන එකම දේ ඒ දේම ඒ කාලසටහනම ඒ දිනචරියාවම දිගට පවත්වාගෙන යන්න කරන්න තියෙන උපරිම කැප කරන්න. කැප කළ දිගට පවත්වනකොට ඔන්න තමයි තේරෙයි. ඒ ගත්ත ගැම්ම දිගට පවත්වනවා කියන එක අමතර සූරකමක්. ඒකට ਸਰවඥාන්සේ දේශනා කරන්නේ උත්හාන සම්පදා ආරක්ෂක සම්පදා කියලා. උපයන්න ඕනේ ඊට පස්සේ උපෙපුදී රකින්න ඕනේ. අද ලෝකයේ තියෙන උපයන්න දන්නවා එක්කෙකුටවත් තේින්නේ රකින්නේ. කෑදරකමේ පෙරේතකමේ කෙලවරක් නැහැ. උපේන දේට වැඩි විනාශ කරනවා. ජීවත් වෙන්නේ කල්බදුවල. ඒක බෑ තාතනේ. උපයන්න ඕන උපයෝගදී අරසා කරන්න. අරක්ක සම්පදායෙන් තමයි මිනිහා නොමිනියා පෙන්නේ. ඒ නිසා භාවනාදී යම් වෙලාවක අනුග්‍රහයක් ලැබුණා නම් චිත්ත ශක්තියක් ලැබුණා නම් අදිෂ්ඨානයක් ලැබුණා නම් ඒකම නැවත නැවත කිරීමට කියනවා සතතබ්භ්‍යාසය. සාතච්ඡකාරී කියන වචනේ සඳහන් කරලා තියෙනවා. ඒක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. අතිපෝజ్‍ය සාමින්වහන්ස සක්මන සක්මන තුල සතිය පවත්වාගෙන ටික වේලාවක් සක්මන් කරන විට ආවට ශබ්ද ආදී අරමුණු වලින් සිත මිදී ඊතා විවේකී මනසකින් සක්මන සිදුවේ ටික වේලාවක් තුලදී කයෙන් සිත වෙන් වී සක්මන් මළුව මත පාවෙන ගතියක් දැනේ හරියට පාදයක රෙදි මසන මැෂින් එකක මාරුවෙන් මාරුවට පය මාරු වෙනවාසේ දැනේ. ඊතා සීරුවෙන් විවේකීව මේ සිදුවේ. හැරෙන විටද සිත විවේකීව තිබේ. සක්මන් කරන විට මිරිඟුවක් මෙන් සක්මන් පතේ දිස්වේ මූනේ මාංශ පේශින් ඊතාසියුම්ව වේගයෙන් නලියන ගතියක් දැනේ මුහුණ පුරාම ඊතාසියුම් කම්පන චංචල ගතිද මතුවේ මේ තවදුරටත් දියුණු කරගෙන යෑමට උපදේශයක් බලාපොරොත්තු වෙමි කරුණාවෙන් පහදා දෙන්න පින්වත් නායක හිමිපාණෙනි ඔබ වහන්සේ නිවන් දකිත්වා. ඕනේ බබෙක් නිදාගෙන ඉන්නකොට බලන්න හොඳට නිඳ ගියාම හැම මස් පිඩුවක්ම නටනවා. මූණේ hina වෙනා වගේ පේනවා, අඬනවා වගේ පේනවා. ඒතර කියනවා මේ ගිය ආත්මේ අම්මා දැකපුවාම hina වෙනවලු. එහෙම නැත්නම් මොනවා හරි දැකපුවාම අඬනවා කියලා මේ අම්මා මේ ආත්මේ අම්මා ඉතින් කතන්දර වදනවා. පොඩි එකව මොනවක්වත් දන්නේ නැහැ. විවේක වුණාට පස්සේ මස් පිඩි ඔක්කොම අභ්‍යංගනයක් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ මසාජයක් කරනවා. අපි මොකේකට හරි ආවේගගත වෙච්ච ගමන් ඒ ඔක්කොම හිර වෙනවා. කිසිම ව්‍යායාම මොකක්වත් නැහැ. ඊට පස්සේ ඉතින් දීරෙද්ද මිරිකුවා වගේ චර චර චර චර ගන්න පටන් ගන්නවා. මේ භාවනාදී වෙන්නේ අර පොඩි දරුවෙක් වගේ ඒ විශේෂයෙන්ම මේ ඇඟිලි තුඩු, නියසිල, කන් පෙති, ඇස්කෙවෙනි කට දෙපැත්ත මූණේ පුදුම විදිහට ඒව ඒව විසින්ම මසාජ් කරන්න පටන් ගන්නවා. ඒක නිකන් සවුනා බාත් එකක් වගේ. ඒ හොඳට මේ වගේ පරියන්ඛයකට ගියාට පස්සේ ඇඟ මුළු ඇඟම මේ ව්‍යායාම කරා වගේ නැත්නම් සම්බාහනය කරා වගේ. ඉතින් ඒ ටික නොදීනේ අපි මේ කඹරන්නේ. කායකට එහෙම විවේකයක් නොදී අමුඩි ලිහන්න නැතුව කඹරනවා. ආරයට නිසාද මෙයාට නිසාට අනාගතේ බල්ලා අරක බල්ලා මේක බල්ලා අන්තිමට මැරෙන්න ගියාම මේ ගොම්මාල්ලෙක් වගේ කරත් බැඳපු එහෙම නැත්නම් මැටි පාගපු ගොම්මාල්ලෙක් වගේ ඔය අපි සලකපු එකෙක් එකෙක් හැරිලා බලන්නේ බලන්න බෑ මොන බලන්නේ අපි දාන්නකොට නම් අමුඩි ලියන්නේ તો හම්බ කරන්නේ මේ ආරයාගේ උදව්වට මෙයාගේ උදව්වට හම්බ කරනවා ඔය එකෙක්ගෙන් පවණක් හලන තරම් කවුරක්වත් නැහැ ඒක දිහා තමන්ගේ වැඩේ මේ විවේකයේ කායට දෙනවනම් කයෙන් පුරුම සහයෝගයක් හම්බ වෙනවා. ලෙඩ රෝග නැති ගතිය, කර්මන්‍ය ගතිය, ඒ වගේ මේ අවදි ගතිය කයෙන් හම්බෙන දේ. ඒ නිසා කයත් ඇත්තටම භාවනා ප්‍රයෝජන ලබනවා. ඒ ප්‍රයෝජන ලබන එක නමුත් මේ ලියන එකන ලියන්නේ මේක ප්‍රයෝජනයක් විදිහට සලකලාද, අබැග්යක් විදිහට සලකලාද, අරියාදුවක් විදිහට සලකලාද කියලා කියෙන්නේ නැහැ. ඉතින් මේ කතා මම කරන කතාවේ මේක ප්‍රයෝජනයක් මේක ප්‍රමෝදයක් මේක භාවනාවේ ඵලයක් සාමාන්‍ය ඵලයක් කියලා දන්නවනම් මගෙන් අහන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. ඒක දිනුනකරනද මොකද්ද කරන්න ඕනේ කියලා තමන්ගේ ඇඟෙන් අහන්න ඕනේ. මගෙන් අහනකොට ඇඟෙන් අහන්න තියෙන්නේ. ඉතින් අපි ඒක තියෙද්දි තමයි මේ විශේෂ පිටරට විශේෂඥෝ ගෙන්නන්න හදන්නේ මෙහෙට. මේ මම තමන්ගේ ඇඟෙන් අහන්න ඕනක වෙනුවට අල්ලපු gedirin අහනවා එහෙම නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක්ගෙන් අහනවා නැත්නම් දොස්තර කෙනෙක්ගෙන් අහනවා නැත්නම් පෞල් සංවිධාන පිළිබඳ විශේෂඥයෙක්ගෙන් අහනවා නැත්නම් ආදායම් බදු නිදා විශේෂඥයෙක්ගෙන් ගන්නවා අර තමන්ගේ කය අඳුරන්නේ නැති නිසා නිසා මගේ උපදේශේ නම් මගේ විග්‍රහය නම් මේක තමයි අපි කළ යුත්තේ ඒකෝට කය සම්පූර්ණ සහයෝගය දෙනවා නිසා මේක ඇඟෙන් අහලා බොඩි නොලෙජ් එකෙන් අහලා මේක තව වැඩෙන තාලට කරන්න වැඩි වැඩියෙන් ඒක ප්‍රමෝදකරන කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි අතිපෝజ్య ලොකු සාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඊයේ සවස සක්මනේ සතිමත් වී පරියංකේ වෙත පැමිණ මෙතන ඉඳගෙන ඉන්නවායි කයට සිතට ගතටද ටික වේලාවකින් සිත පිට ගිහින් සැලසුම් සඳයි. නැවත බුදුරජාණන් වහන්සේට নমස්කාර කර තුනුනුවන් සමා කරගෙන ආචාර්යන් වහන්සේලාට වන්දනා කර සමහවාරගෙන නැවත මූල කර්මස්ථානයේ සිත පිහිටා බලා සිටීමි. ඊතා සැහැල්ලුවෙන් කය කෙලින් තබාගෙන සිටියද පසුව <clears throat> කය පුරා තදවීමක් සිරවීමක් බැඳ තබා ඇට සැකිල්ලක් බැඳ තබන ඇට සැකිල්ලක් මෙන් මගේ පාලනයෙන් තොරව ක්‍රියාත්මක වෙන බවක් දැනිනි. පිම්බීම හැකිලිම මුලදී දැනුණාට පසුව නොදෙනී ගියා. එය සෙවීමට නොගිය අතර තද වී ඇති ශරීර කූඩුව දෙස බලා සිටියා. එක එක වෙලාවට කය සකස් කිරීමක් කෙරවීමක් දැනුණා. දෙපා සිට බෙල්ල දක්වා දැනීම ඇතිද නොවිය. සතිය හොඳින් පැවිතිනි. නාස්පුඩු ක්‍රියා නොකරන සේදෙනිනි. සීනුව නාන්ද වෙනවා ඇසින. සිහින් සිතින් ටිකෙන් ටික කයේ දැනීම ඇතිවිය. ගෞරවනීය සාමින්වහන්ස මීට පෙර භාවනා කිරීම භාවනා කිරීම කලද මෙවැනි අත්දැකීම් ඇති නොවිනි. ඔබ වහන්සේ පෙන්වා දුන් සතිමත් බව නිසා සතිය පිහිටා පරියංකයේදී මූල කර්මාස්ථානයේ දෙස බලා හිඳීමෙන් දැනුණු දැනීම් ඉදිරිපත් කෙරෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට මේ පිළිබඳ උපදෙස් ලබා දෙන ලෙස নমස්කාර පූර්වක අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය විදිහට කයට හිත යොදලා කිසිම චේතනාවක් ඇති කරන්නේ නැතුව කයි දේශ බලහන් හිටියොත් මේ එක එක ධාතුන් ඇවිල්ලා මේ වේදිකාවේ එක එක රංගන පාල යනවා. පඨවි ධාතුව ආපුවම තද ගතිය, මෙලෙක් ගතිය පේනවා. ගුරුසු ගතිය, ශියුම් ගතිය පේනවා. රාලු ගතිය, සුමුදු ගතිය පේනවා. ආපෝ ධාතු ආපුවම අල්ලලා බන්ධනවා වගේ ආබන්ධන ගතිය පේන නැත්නම් වැగిරෙන ගතිය පේනවා. තීජෝ ධාතු ආපම මුනුසුම සිසිලට පේනවා. වායෝ ධාතු ආපම කම්පන චංචල පේනවා. එතකොට පේනවා Tamanට මේ ශාරීරියේ හතර මහ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය එනකොට මේ කතා කරන්නේ අසවල් කෙනායි කියලා ධාතුන්ගේ භාෂාව දන්නවනම් ඒ යෝගාවචරයට තේරෙනවා දැන් ඇඟ නිකුත් කරන සංඥාව දාන්න. ආපෝ ධාතු ආවම වැగిරෙන ගතිය මතුවෙන. ඉතින් යෝගාවචරයේ භාෂාව දැනගන්න ඕනේ. ආපෝ ධාතු ආවා මම ආපෝ ධාතු ආවා කියලා කියන්නේ නැහැ. වැగిරෙන ගතිය පිටු කරන ගතිය එනවා. යෝගාවචරයේ නොවේ නම් ඉතින් අපි මේවට බේත් කරමු. වාපි කිපෙත් වාපි සෙම් කිපෙනවා කිය. ඕවට තමයි බේත් කරන්නේ. ඒක දන්නවනම් තේරෙනවා මේ පිටත වායෝ ධාතු අතුරත වායෝ ධාතු දෙක වායෝ ධාතු. බුදුජානනාචේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේට කියනවා අජ්ජත් පඩවි ධාතු බහිද්ධහ පඩවි ධාතු පඩවි ධාතු රේවේතා. රාහුල මේ ඇතුලේ තියෙන පඩවි ධාතුවත් වගේ තද වෙනවා ඇකිලෙනවා. පිට තියෙන පඩවි ධාතුවත් ඇකිලෙනවා දෙකම පඩවි ධාතු. ආපෝ ධාතුව ආවම පිට තිබුණත් ඇතුළත තිබුණත් ආබන්ධන ගතිය සහ වැగిරෙන ගතිය තියෙනවා. ඉතින් අපි කොටසකට මගේ කියා ගන්නවා කොටසකට නෙවෙයි කියා ගන්නවා. දුක එන හරියක් එන්නේ මගේ කියාගත්ත කොටසේ විතරයි. බාහිරේ තියෙන පටවි ධාතුව ආපෝ ධාතුව ඔය කෝලමමයි. ඔය නාඩගම හැබැයි ඒක අපි පටව ගන්නෑ මගේ කියා ගන්නෑ යම් සීමාවක තියලා මම හෝ අපේ කියාගත්ත නම් යම් පටවි කොටාදයකට ඒ ප්‍රමාණයට දුක විඳිනවා. යම් ප්‍රමාණයකට අපි ගන්න මුළු ලෝකෙම පටවි ධාතු බාර ගන්න එක නා වෙනුවට ලංකාවේ පටවි ධාතු විතරක් බාර ගන්න කෙනෙක් හිටියොත් එයා ලංකාවේ දුක් ටික මගේ දුක් ටික කියලා ගන්න. ලංකාවේ දුක් ටික අමතක කරලා අරණ්‍යයකට ගියයි කියන්නකෝ. අරණ්‍යයට ගියාට පස්සේ අරණ්‍ය මගේ කියාගත්තනම් අරණ්‍යයට අදාළ දුක් ටික මගේ කියාගෙන විඳවනවා. අරණ්‍යයේ ඉන්න ගමන් කයට හිතේ දුවනවා. ගන්න පුළුවන් උනොත් සතියෙන් දැන් දන්නවා දුකක් තියෙනවා තියෙන කයට සම්බන්ධ ටික විතරයි. එතකොට දන්නවා මේ කයේ දුක සම්පූර්ණ විදින තාකල් ලෝකයක් දුක්, ලංකාවක් දුක්, ගමක් දුක්, අරණ්‍යයක් දුක් නෑ කයේ. ඊට පස්සේ තමයි උඩුකයට විතරක් ගත්තයි කිය. එතකොට උඩුකයෙන් දුක් දෙනවා. ඒ දුක් දන්නා තාක්කල් දන්නවා ලෝකයක් දුක් මට නෑ. ලංකාවක් දුක් මට නෑ ගමක් දුක් නෑ අරණ්‍යයක් දුක් නෑ කයක් දුක් නෑ උඩුකය විතරයි ඊට පස්සේ නාසිකාග්‍රයට ගත්තයි කියන්නේ. ඒකට අර ඔක්කොම වෙනුවට නාසිකාග්‍රේ දුක විතරයි තියෙන්නේ. අන්නේ විදිහට බුදුරජාණන්සේ සඳහන් කරනවා විශාල විශාල දුක් පුංචි පුංචි දුකකින් ප්‍රතිස්ථාපනය කරන්න දන්නේ නැත්නම් භාවනා කරලා වැඩක් නැහැ. ඒ ටික කරගන්න ඉස්සර ඉඳගත්කම ඒ ටික කරගන්න කයට සීමා කරගන්න. උඩුකයට සීමා කරන්න. ආනපානෝ පිම්බි මැකිනම සීමා කරන්න. අන්න එතකොට තේරෙනවා ඊට පස්සේ ඒක ඇතුලේ ওই හතර දෙනා නතරනවා. පට වියාපෝ තේජෝ. ඒකෙත් බුදුන් සඳහන් කරනවා පඨවි නටන වෙලාවට අනිත් තුන් දෙනා නිදහස්. නිෂ්කලංකයි. ආපෝ ධාතුව නටනට අනිත් තුන් දෙනා නිෂ්කලංකයි. ඒක නිසා ඒකෙත් අඟ උස්සන එකන විතරක් අන්ධහැර වාහන එකන විතරක් අරගෙන භාවනා කරන්න. එතකොට මුළු කය කියන එකමුත් ඒ වෙලාවට දඟට ධාතුව එහෙම නැත්නම් ධාතු ලක්ෂණ වැටෙනකොට යෝගාවචර දන්නා මගේ හිත දැන් හරියටම තියෙන්නේ පිඩු කරන ගතියේ අකුලන ගතියේ ඉතින් මෙව තේරෙන්නේ අල්ලපු ගෙදර මනුස්සයගේ මල ගෙදෙට්ට ගියාම. එයි මේ අනුගේ සීනි කිරන මනුස්සෙක් නේ. ඒකෝට ඉතින් තමන්ගේ ඇඟේ වපේන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් කියනවා මේ මල ගෙවල් වල යනකොට උඹේ මල ගෙදෙට්ට ඵලයන්. ඊට පොඩ බලපන් මේ මිනිහ මොනවද වෙන්නේ කියලා. ආහන එදාට තේරුම් ගනි. හැබැයි මම දන්නවා පැහැදිලිවම ඒකට බය නිසා තමයි අල්ලපු ගෙදර මල ගෙදර යන්නේ. මේ Tamange ඇති වෙන අස්පනා අපිට පේන දෙයට පුදුමාකාර බයක් තියෙනවා. ඒ නිසා අරයාගේ දුක, මෙයාගේ දුක, ඊයේ වෙච්ච ඒවා, හෙට වෙන්න තියෙනවා වල්වට අරන් කරදර කරගෙන ඉන්නවා මිස මේ අස්පනා අපිට වෙන දේ දකින්න බෑ. මේ ලියුමෙත් තියෙන එහෙම එකක්. නමුත් ඒක භාවනා ප්‍රතිඵලයක් කියලා ගන්නද ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ගන්නද කෙලෙස් හදවීමේ මාර්ගයක් කියලා අරගෙන මේක මීටත් වැඩිය සාදරව විස්තර කරන්න පටන් අරගත්තොත් එතන එතන ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒක නිසා මේක දිගට පවත්නකොට ඒක වෙනවා. නමුත් මේක ප්‍රමෝදයෙන් සාදරව කරනවා නම් මේ ශාසනය ඕම් බලවත් වෙනවා. බබලන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක සඳහා අවශ්‍ය කරලා තියෙන තමන්ගෙන් භාවනාවට තමන් ගරු කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින්වහන්ස දුක් වේදනාවක් පැමිණෙන විට එය අනිත්‍යයි කියා මෙනෙහි කළ යුතුයද? වේදනයි කියා මෙනෙහි කළ යුතුයද නැතිනම් මේ දෙස බලා සතිය පිහිටවිය යුතුයද උපදේශයක් ලබා දෙන්න. ඇතර මෙහෙම ඒ තුනෙන් එකක්වත් අපිට කරකට ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ තුනෙන් එකක් මොකක් හරි සිද්ධ වෙනවා දඩස් ගාල වේදනාව වෙනවත් එක්කම එක්ක දුකක් එක්ක වේදනාවක් එක්ක මේ සතුටුමත් පිහිටන ගතියක් තියෙනවා අපිට මේ අර්ග කරනද මේ කරනද කියලා ඇත්තටම එහෙම බලබලා ඉන්න මේ ප්‍රස්තාවක් දෙන්නේ නැහැ ඒ ලෝකේ ස්වභාවය. නමුත් දුක් වේදනාව අනිත්‍යයි කියලා දුක් මෙනෙහි කරන්නේ द्वේෂයෙන් කියලා එක නම් මං කියනවා. දුකක් එනකොට ඒකට අනිච්චං කියලා කියන්නේ නැද්දකින් නොපතන් නොදොමකින් කියන එක තමයි. ඉතින් ඕක කිව්වහට දුක තරහ වෙනවා. එතකොට කවදා දුක් ආර්ය සත්‍යයට නම් හම්බ වෙන්නේ නැහැ. දුක ගෙටෙට එනකොටම නැද්දකින් නොපතන් නොදොමකින් කිව්වා මොකද වෙන්නේ? ඒ නිසා එනදී එන හැටියට මෙනෙහි කරනවා මිසක් ආ වෙන අල්ලපු ගෙදර ලීලා එනකොට කමලා කියලා කිව්වට කමලා එනකොට චම්පා කිව්වාම චම්පා එනකොට බානුමති කිව්වොත් බානුමති එනකොට නයනා කිව්වොත් නයනකට සඳලේකා කිව්වොත් ඉතින් වැඩි කචල්නේ ලීලට ලීලා කියන්නේ චම්පට චම්පා කියන්නේ වේදනාවක් කරනවා වේදනාව කියන්නේ මේ අනිච්ච දුක්ඛ අනත්තන් කියන්නේම සාමාන්‍ය බෞද්ධ අනිච්ච දුක්ඛ අනත්තන් කියන්නේම නොදකින් ඔබතන් නොදොමිකින්ක තමයි ඒ द्वේෂමයි ඉතින් කඩේ හිතන නෑනේ මේ අනිච්චන් දුක්ඛන් අවබෝධෙච්චාම නිවනට මේ කන ගාව තියෙන්නේ ඉක්මනට අනිච්චන් දුක්ඛන් අනත්තයි යන්නේ කියලා. නමුත් දන්නේ ද්වේෂයක් වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ නිසා වේදනාවල් વિશેයි අනිවාර්යයෙන්ම අපි පූර්ව තත්ත්වගත වෙලා තියෙන්නේ. ඒක ආපුවම වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනවනම් බලා මධ්‍යස්තයි සත්‍යමත් වෙලා බලාන ඉන්නවනම් ඊටත් වැඩිය හොඳයි. මම නැවතත් කියනවා මේක අපිට තෝරන්න වෙලාවක් ඉන්නේ. වෙච්චි දේ මොකද්ද කියලා කියනවනම් ඒ අනුව කීතයි කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ගෞරවනීය සාමින් වහන්ස ඊයේ දින උඩමාළුවේ සක්මන් කරන විට කන්දක් උඩ විහාරයක් තිබෙනවා දුටුවා. එයට යාමට පලිපෙලක් තිබුණා. එම මම එය දිගේ ඇවිදගෙන ගියා. දෙපස මල් පෙරේ තිබුණා. මම විහාරය තුලට ගොස් වන්දනා කිරීමට සූදානම් වෙද්දීම පහනක්පත් වුණා. අද දින වැලිමළුවේ පරයන්ක භාවනාව කළා. ඒ විටද නොයෙක් සිදුවීන් මැවි පෙනුණා. මහලු මිනිසුක හැරමිටියකින් ඇවිද ගියා. අවට බෙහෙත් බඩු වර්ග විසිරී තිබුණා. සුදු වැඳගත් කාන්තාවකට හිස ගැල්ලුම් දමනවා දුටුවා. ස්වාමින් වහන්සේ මම තරමක් වයෝ කාන්තාවක් වෙමි. මට මේ දකින දේවල් ගැන තරමක් බියක්ද ඇතිවේ. මා කුමක් කළ යුතුදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා. මටත් නිකන් බයයි බයයි වගේ. ෂුවර් වයසට ගියාට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. නම්බිලාගෙන් අහන්නකො අන්තිමෙච්චාම කරන් ෂැක්කුඩු ෂන්සාරේ ගියාගෙන ඉන්නවා. ඉන්නකම් පෙන්කෙලිනවා. පෙන්කල වයසට ගියාට පස්සේ ඕන්න පේනවා අරක පේනවා මේක පේනවා. මේ සතිය කියන්නේ Taman ඉන්නේ ඉරියව්වේ හිත පවත්තන එක. ඒ වෙනුවට මේ මල් මාලා හදාගෙන කඳුනග කරන විහාර හදාගෙන චෛත්‍ය හදාගෙන මේවා බලනකොට මම හොඳ කතාවක් කියන්න තේරෙයිද මන් දන්නේ. ලොකු පොල්ලත්තත් තිබලු මේ මහත්තයට ඕන වුණාලු ඒ පොල්ලත්තේ හොරු ගෙනියනකොට මුරකාරයෙක් තියෙනවා. ඉතින් ඉඳලා හිටලා මහත්තයා යනවලු මුරකාරය බලන්න. ඉතින් දවසක් මහත්තයා හිතපු නැති වෙලාවක පාන්දර ගියාලු. යන්න මේ මනසට දඩබඩ ගාලා නැගිටලා ඉල්ලකවලු සර්. අද නම් මේ ගමන් යන්න එපා. මං හීනයක් දැක්ක සර් ඇක්සිඩන්ට් වෙනවායි කියලා. ඒතර සර් දැනගත්තලු මේ එකම බුදියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ ප්‍රසායන් අස් කරා. මේ මේ ඔචර ඉන්නෝනේ බුදියාගෙන නෙවෙයිනේ බුදියාගෙන මේ සර් ඇක්සිඩන්ට් වෙනවා දකින්න තරමට මේක ගොරෝ ගොරෝ බුදිච්චන මේක ඔචර කෙනෙක් නෙවෙයිනේ. රසායන හස් කරලා තියෙන ඕයිතු එහෙම නෙමෙයි සර් ගැන හීනෙන් දැකලා මොනවද කියපු නිසා ප්‍රොමෝෂන් එකක් හම්බෙයි කියලා. මේ භාවනා කරන පුළුවන් තරම් වර්තමාන හිත පවත්තන්න ගියාම හිත අපි නන්නත්තර දේවල් වල ගෙනියනවා. ගෙනිච්චහම බයයි තමයි ජීවෙන මොනව කරන්නේ. ඒ තමයි බය වීසු දේ. මටත් බයයි මේ 6 වෙනි දවසෙත් භාවනා කරනකොට මෙහෙමනම් කමට අහන කොහොම පිහිටයිද කියන බයක් මටත් එනවා. කරුණාකර මූලික උපදේශ ටික අහන්න. ඔය ටික අහලාගෙන මේ කතන්දර ටික ගොතන එක තමයි ප්‍රපංචකරණ එක තමයි සංඥානුසය කියන්නේ. එතකොට කෙලෝරක් නැති කෙලෙස්. ඒ ඔක්කොම තියේදී මම මේ ඉන්නේ සක්මනේ මම මේ පොළවේ පයේ වදින බව මට පැයකට එක සැරයක් විනාඩියකට එක සැරයක් බලන්න පුළුවන්ද කියලා ඒක විතරක් ලිව්වනම් ඔන්න බය දුරුවන් කරගන්න පුළුවන්. බය දුරුවන් විතරක් නෙවෙයි තිරියම් කරන්න පුළුවන්. ඒක මම සාතික වෙනවා. ওই වයස මම අඩු කරලා දෙන්න. වෙන දේ වෙන විදිහට ලියන්න පුළුවන් නම් ওই වයස පිළිබඳ කිසි ප්‍රශ්නයක් වෙන්නේ වයස බනපතල ප්‍රශ්නයක් වෙනවා. සරුංගල්ලරින්ඩයි, තොරන් ගහණ්ඩයි, කතන්දර ගොතණ්ඩයි, ඒ කතන්දර වලට පෑම් පාවිච්චි කරන්නයි, කොළ පාවිච්චි කරන්නයි, කාලේ පාවිච්චි කරන්නයි ගියොත් නම් බය වුණා වෙන අර වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඊට බොහොම සරල දේ තමයි Taman ඒ වෙලාවේ ඉල්ලන දේ නැත්නම් මගේ සතිය පිටන්න ඕන දේ කොච්චර කඩ කඩ විවිහාරකම නැති කොච්චර චිත්තක්ෂණ ගන්න පස්සේ පුළුවන් වුණාද මෙතන ඉල මම කොහොමද දන්නේ දැන් මම හතක් මං කරන බව කියන එක විස්තර කෙරුවනම් මං කියන තව දවස් දෙක තුනක් තියෙන උත්සාහයක් කරලා බලන්න එතකොට ඔය බය ගක් අඩු කර ගන්න පුළුවන් තෙරුවන් සරණයි අතිපෝజ్య ලොකු ස්වාමින් වහන්ස අද උදේ පාන්දර සක්මණෙන් සතිමත් වී භාවනා ගුරුවරේ භාවනාගාරයට පැමිණ සක්මන් කරුවෙමි. සක්මන් තීරුව සංචාරයක් යන විට දැනුනේ මා සක්මන් නොකරන බවත් මා ඉදිරිය ඉදිරියට ඇදී යන බවත්ය. පාදයේ සබන තැන තදවන බව දැනුනි. මෙසේ සක්මන් කර පරයන්කය සකස් කර වාඩි වුනිමි. බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කර මූල කර්මස්ථානයේ සතිය පිහිටවාගෙන පිම්බීම හැකිලීම දෙස බලා සිටියා හොඳින් දැනුණා. ස්වාමීන් වහන්ස විස්තර කිරීමට නොතේරෙයි. එක එක පිම්බීමක් මලක් පිපෙනවා මෙන් සිදු වෙනවා. ඒ එක්කම තවත් පිම්බීම් රාශියක් ඒ පසුපස මල් පිපෙන මෙන් සැහැල්ලුවෙන් සිදුවුනි. හැකිලීමද ඒ අයුරින් සිදුවිනි. මීට පෙර කවදාවත් නොදුටු දර්ශනයකි. ඒ දැනීම දෙස බොහෝ වේලා බලා සිටියෙමි. බාහිරව දැනුණු කටහඬක දැනීමක් නිසා සිත පිට ගියද පශ්චාත් නොවි නැවත නැවත බලා සිටියෙමි. මේ සිදුවීම් සිදුවෙන අතර පා සිට හිස දක්වා ටිකෙන් ටික නොදෙන තත්ත්වයට පත්ති ශරීරයේ ඇදෙන ආකාරයක් දෙනුනි ශරීරයේ පසුපසට අදිනවා දෙපැත්තට අදිනවා වගේ දෙනුනි හුස්ම තද වුණා තරමක් වගේ නතර වුණා වගේ දැනුණා මුළු කයම ගල් පිළිමයක් තබා ඇති ආකාරයක් දැනුණා ගල් පිළිමයක් වගේ දැනුණු වේදනාවක් සැහැල්ලුවක් තිබුණේ නැහැ කය වශයෙන් නොව පිළිමයක් වශයෙන් යයි සිතට දැනුනේ. ඒ දෙස බොහෝ වේලා බලා සිටියා. සතිය හොඳින් තිබුණි. පැය කය සෙලවීමට නොහැකිය. ඒ මේ අත පාවිමින් තිබූ කය පිළිමේකි. උදේ දාණයට සීනුව නාද වෙනවා ඇසුනි. ඒ හඬට පෙර වෙනත් දෙයකට සිත පිට ගියේ නැත. නමුත් සීනුව නාද වීමක් ඇසුනි. ළඟ සිටි කෙනෙකුගේ කෙඳිරිය විටින් විට ඇසිනි. ඒ ඒ පිට ගිය සත්‍ය වහා කයේ තබා ගත්ෙමි. ඇස් ඇරීමට කය සෙලවීමට නොහැකිය. මොහොතක් සිහිපත් කෙරෙමි. මා දැනගත් දේ අනිත්‍යයි අනිත්‍යයි කියා මෙනෙහි කෙරෙමි. මේ සියල්ල අනිත්‍ය වන බව වටහා ගත්ෙමි. මුළු කයේම වේදනාවක් නොතිබිනි. ඇවිදීමට අපහසු භාවයක් නොතිබිනි. ගල් පිළිමයක් සිටි නිසා ගල් පිළිමයක්ව සිටි නිසා දෝ මන්දා දෙහස බිමට බර වී තිබිනි වටපිට බැලීමට සිත් පහළ වූයේ නෑ අසංවර මනස තැන්පත් වී තිබුණා දාණය ගන්නා විටද දාණයගෙන ආපසු ඇවිත් වේලාවක් ගතවන තුරුම පාරයන්කේ සිට විදිහට කය ටික වේලාවක් තිබුණා ගෞරවනීය සාමින්වහන්ස අනුකම්පාවෙන් මාහට උපදේශයක් ලබා දෙනසේක්වා සතිමත් බව හඳුනා හඳුන්වා දී මේ භවෙන් දීවත් සංසාරයෙන් ගොඩ එන්න මඟ පාදන ඔබ වහන්සේ සුඛපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා නිදුක් වේවා නිරෝගී වේවා කරන ශාසනික පුණ්‍යක්‍රියා කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා මෙලවට බිහි කළ දෙමාපියන්ටද මේ කුසලයේ හේතු වේවා නිවන් සුවයෙන් සැනසේවා මේක ඇත්තටම අභග්යක් කරදරයක් නෙවෙයි මේ වගේ දෙවෙනි සැරේකටත් උනා නම් යම් හේකින් විදිහට හොඳ විනීත කීකරු ශීලාචාර ඉක්මිච්ච මනසක් ආවනම් නැත්නම් සතුටුමත් මනසක් ඊට පස්සේ කෑම කාලා එනකන් ඔය සතිය ටිකෙන් ටික ගිලියනට බලන්න. ඒක හරිම අමාරුයි. සතිය වඩනකොට හරි සතුටක් ඇති වෙනවා. නමුත් මේ ක්‍රියාකාරකම් කරනකොට මේ වඩාගත් සතිය මේ තුනී වැල්ලක් අතර ගත්තාම ඇඟිලි අසරින් වැක්කෙල්ලා යනවා වගේ සතිය වෙගිරෙන හැටි තියෙනවා. අඩු වෙන හැටි තියෙනවා. කවුරු හරි දකින්නකොට අහනකොට කටයුතු කරනකොට ඒක හරිම විචිත්‍රයි. හැබැයි පශ්චාත්තාවයක් වගේ පේනවා. නිසා වඩාගත් සතිය මේ කැඩෙන හැටි බැලුවොත් ලාභයක් තියෙනවා. ගිලීම අඩු වෙන්න පටන් ගන්නවා. එක්ක සැරේ වැටෙන්නේ නැහැ. ඒ නිසා ඉරියව්ව මාරු කරාට අරමුණු මාරු කරාට සතිය දුර්වල වීමක් වුණාට කැඩලා යන්නේ නැහැ කියලා ඒ හදාගත්ත සතිය ගෙවෙන හැටි. ඒක නිකන් වැලිමල්ලක් පිටියක ඉල්ලලා බහලේ ඉල්ලලා වැලිමල්ලට පයින් ගහුවොත් වැලිමල් එහාට පැන පද්දනවනේ පද්දපොට පස්සේ කොට හිලක් ඇන්නොත් වැලිවැක් කරන පටන් ගන්නවා වැලිවැක් කරන විදිහට අර එහාට මෙහාට පැද්දෙන හැටියට වැලි වලින් ඉරි ඇඳිනවා. ඒ වගේ තමයි තේරෙනවා වැලිවැක් කරනවා වගේ ඇති වෙච්ච සතිය ක්‍රමයෙන් ඉරියව් හරහා වෙනස් වෙන හැටි බලන්න. එතකොට අපි මේ වඩාගත් සතිය මෙහෙමනම් වඩ සතිය වඩපු නැති මිනිස්සුෙකුට මේක න නොසලකා ඉන්න මිනිස්සුෙකුට කොහොම හිතක් මොන වගේ දෙයක් වේද කියලා තේරෙනවා. මේ අසතියෙන් ගත කරන ජීවිතේ විතර තමයි තමන් හානි කරගන්න තැනක් ඇත්තේ. මෙතන තියෙන අසතියමත් නෙවෙයි මෙතන තියෙන තිබුණු සතිය දුර්වල වෙලා යන හැටි, ගෙවිලා යන හැටි, ක්ෂය වෙලා යන හැටි, වැය වෙලා යන හැටි. ඒක දිහා බැලුවොත් ලැබෙන ලාභය තමයි ওই වැය වීම, ක්ෂය වීම අඩු වෙන්න පටන් ගන්නවා. ලොකු මේ හික්මීමක් එන්න පටන් ගන්නවා කරන වැඩවලට. ඒ නිසා ඉස්සරහට වුණොත් නැගිටින්න ඕනේ කියලා කලකට කලබල වෙන්න එපා. සතිය ගිලී යන හැටි බලන්න සතුටුමත් වෙන්න ඒක 아무තු සතියක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන හා පරියංක භාවනාවලදී දෛනික කටයුතු වල යෙදෙන අතරතුරදීත් අනුසේ ධර්ම ඔසවන හැටි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලියෙන් මනාව අවබෝධ කරගතිමි. දෙක ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් එදිනදා කටයුතු කරන විට මතුවන එවැනි අනුසේ ධර්ම ඉවත් කර ගැනීමට ඉරියව්වට සිත පිහිටවීමට ඔබ වහන්සේ දුන් උපදෙස් මා ඊයේත් අදත් අත්හදා බැලුවෙමි. කල්යාණ මිත්‍රයන් වහන්ස මා ඒ අනුව අසීමිත අස්වැසිල්ලක් ලබන බව নমස්කාර පූර්වක සඳහන් කරමි. 3 ඔබ වහන්සේගේ විවිධ ධර්ම දේශනා හා උපදෙස් වලින් මා ලැබූ පන්නරය අනුසාරයෙන් කෙලෙස් සිටිවිලි බැහැර කිරීමට මා පහත සඳහන් උපක්‍රම භාවිතා කරමින් සිටිමි. එක කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය විශ්වාස කිරීම තුළ ඉන්ද්‍රිය අරමුණු වල නොඇලී නොගැටී සිටීම දෙක අරමුණක් හමුවීමක් සමග ඇතිවන මනාප අමනාප බැලීම තුන කෙලෙස් සිතිවිලි වල මුල මැද අග වශයෙන් බැලීම හතර සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනාත්තා වශයෙන් බැලීම පහ මනසේ රාග දේශාදී සිතුවිලි ඇතිව නැතිව යන හැටි බාහිර නිරීක්ෂණයකු ලෙස බලා සිටීම එසේත් නැත්නම් මනස ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරය බලා සිටීම 6 සෑම සංසිද්ධියකදීම එම සමසිත පැවැත්වීම හත ගෞරවනීය ස්වාමින්වහන්ස මට ගැටලුවක් පවතී එනම් මෙවැනි අනුසය ධර්මයන් මතු විට ඉරියව්වට වහා සිත යොමු කිරීම තුළ එම ක්ලේශය යටපත් වී ගෙවා දැමීමට අවස්ථාවක් නොලැබේද යන්නයි. මේ විචිකිච්ඡා අනුසය හිස එසවීමක්ද මෙම ගැටලුව निराකරණය කර දෙනසේක්වා ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සම්්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ඉතින් මෙහෙම කාරණාව දැනගත්තට පස්සේ උපක්‍රම 6ක් 7ක් නෙවෙයි ලක්ෂයක් තියෙනවා. කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා කලියුත් දේ දන්නවනම් ක්‍රම තියෙනවා. ඒක තමයි යෝගාශ්‍රම සංස්ථාවේ මේ සලකුණ්ඩ පණ්ඩිත වංශය දාලා තියෙන්නේ අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ අර්ථය දන්නවනේ. ඒකට යන්න පාරවල ඕන තරම් තියෙනවා. දැන් අපි බලලා තියෙන්නේ මේ රිවර්ස් ගියර් එකනේ දාලා තියෙන්නේ. ඉතින් පා ගන්න පා ගන්න පස්සට යනවා. ඒ නිසා ගියර් එක දාගන්න ඉස්සරහට. එතකොට තියෙනවා පහක් නෙවෙයි 60ක් තියෙයි. කෙසේ නමුත් මේ අවසාන අහන ප්‍රශ්නය මෙතෙක් ලියපු ඔක්කොම අනිත් පැත්ත හරවුන. ඒ නිසා හත්වෙනි කියවන බට ආයතන ගෞරවනීය ස්වාමින් වහන්ස මට ගැටලුවක් පවති එනම් මෙවැනි අනුසේ ධර්මයන් මතුව විට ඉරියව්වට වහා සිත යොමු කිරීම තුළ එම ක්ලේශය යටපත් වී ගෙවා දැමීමට අවස්ථාවක් නොලැබේද යන්නයි මේ විචිකිච්ඡා අනුසේ හිස එසවීමක්ද ගොනු වෙලක් නැහැ ප්‍රශ්නේ ඇත්තටම කුලින් විස්තර කරන්න උදා අද ඔක්කොම කිරි කලයක් වගේ නේද ඒකට ගොම කඳුලක් දැම්මා වගේ තමයි ප්‍රශ්නේ මම මේ නිග්‍රහ කරන්න කියනව නෙවෙයි. මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. අනුසය කියලා කියන්නේ පර්ණ සංඥා දිගේ කතන්දර ගොතන එකනේ. කායට හිත ගත්ත ගමන් කතන්දර ගෙවිල නතර යනවනේ. ඒ කොම කතාදීදී වර්තමානට හිත ගන්නවනේ. ඒක නිසා වැවීමක් වෙන්නේ නැහනේ. ඒ නිසා සංඥානුසයට කතන්දර ගොතන්න වැල්වට aran කියන්න. මොකුත් නැතුව කායට හිත ගන්න. ඉතින් ඒක තීරුම් කරා නම් තීරුම් ගත්තා නම් මොනම මොහොතකවත් මේ කය අපි අතාරින්නේ නැහනේ. කය කොයි වෙලාවෙත් තියෙන නිසා ওই කතන්දර කොට කොට ඉන්නව වෙනුවට ඉන්නේ ඉරියවට හිත ගන්න. විච්ච කතන්දර වලට පව සමා කරන්න. ඒක නිසා මේ manussත්ත්ව ප්‍රතිලාභය අපි ලැබුවේ ක්ෂණ සම්පත්තිය ලබන්න. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ මම දැන් මෙතන ඉන්න බව දැනගන්නේ. ඒකට කතන්දර ගෙතෙන්නේ නැහැ නේ. ප්‍රපංච කරන්නේ නැහැ නේ. වාග් බහුල්‍යයක් නැහැ නේ. අතිශෝක්තියක් නැහැ නේ. වැල්වටාරක් නැහැ නේ. හිස් සම්පප්පලාප නැහැනේ. ඒ නිසා සම්පප්පලාපව කඩන්න තියෙන ක්‍රමය තමයි ඒක. ඉතින් ඒකෙන් අනුශේ ධර්ම හතම දුරුවන් වෙලා යන බව මේ සරුවචනසේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරන්නේ. ඉතින් මුල් කොටසේ ලියලා තියෙන විදිහට දිගට ආර්ය පරිශ්‍රණය කරගෙන යන්න. එතකොට තමයි තමන්ගේ හත් වෙනි ප්‍රශ්නට උත්තරේ භාවනාවෙන්ම ලැබෙන බෝ කලකින්. පින්වත් ගරු ස්වාමින් වහන්ස පරියංක භාවනාවේ සිටින විට ශරීරයේ යම් යම් වෙනස් වීම් සිදුවේ. හිස ඉදිරියට පහත් වීම හා ඒ මේ අත කය පහත් වීම ආදී ලෙස මෙසේ සිදුවන්නේ විදර්ශනා කර්මස්ථානවලදී පමණක්ද? සමත කර්මස්ථාන තුල කය ඍජුව පවතීද? මේ කරුණාවෙන් පහදා දෙන්න. මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. සමත උනත් කමන්නේ විපස්සනා උනත් කමන්නේ. ගෙදෙට්ට කියලා බත් කාලා බුදිනවට වැඩිය හොඳයිනේ. අයිසා නිකන් හම්බෙන ගෝනාගේ අං බලන්න යන්න එපා. මොකා උනත් බලන සතිය තියෙනවා. සමත වේවා විදර්ශනා වේවා. ඒතර කාම ලෝකේ නෙවෙයිනේ. අයිසා ඒ දෙකෙන් කොයි එක ගියත් කමන්නේ. සතියට මේ දේවල් තේරෙයි. මේ සමත භාවනාවට යොමු වෙච්ච සතියක්ද මයි ළඟ තියෙන්නේ. විපස්සනා භාවනාවට යොමු වෙච්ච සතියක්ද කියන එක එන්නේ ඉස්සෙල්ලා මූලික සතිය ගොඩනගා ගන්න. ගොඩනගා ගත්තට පස්සේ කොණ්ඩේ තියෙනවා අපිට දෑතට බැඳ හැකියි. කොණ්ඩේ නැතුව තට්ටේදී කොණ්ඩ මොස්තර දාලාත් කියලා නිතර උගන්නන්න බෑනේ. නිසා ওই තව සතිය ටිකක් වැඩෙන්න අරින්න වෙන්නකොට ඕක විසඳෙයි. අනිත් එක විසඳෙනකොට ලොකු සාන්තියක් එනවා. විචිකිච්ඡා නැතුව යනවා. ගරුතර හාමුදුරන් වහන්සේ අපන්නක ප්‍රතිපදාව හා තාදි ගුණය යනු එකමද යන්න පහදා දෙන්න. සමානකමුත් තියෙනවා. නෑ අපන්නක ප්‍රතිපදාව තරුණ අවස්ථාව තාදී ගුණය කියන බොහෝ මෝරච්ච අවස්ථාවක්. මේ තාදී ගුණයට පාර කැපෙන්නේ අවිරුද්ධ වූ අපන්නක ප්‍රතිපදාවෙන් තමයි. ගෞරවනීය නායක සාමින් වහන්ස කාන්තා පාසලක 6 7 ශ්‍රේණි වල දැරියන් වයස අවුරුදු 11 12 සඳහා සතිපාසලේ වැඩසටහනක් පැවැත්වීම සඳහා ඔබ වහන්සේ වැඩමවා ගත හැකිද පවසන්නේ නම් උපකාරයක් ලෙස සැලකමි. සාමාන්‍ය පාසල් වල වැඩ එකටවත් සංඝයා වහන්සේලා වඩින්නෙම නෑ. මොකද අපි කියන්නේ අනාගමික වැඩ පිළිලක් විදිහට ඒ නිසා සංඝයා වහන්සේ නමක් ගිය ගමන් ඒක ආගමික ස්වරූපයට යනවා. අනිත් එකේ පාසල් වලට යන පුරුදු කරලා තියෙන පුහුණු කරුවන් කියනවා. එක පාසලක විතරක් ඔබ වහන්සේ ගියොත් ඔක්කොමලා ඉල්ලනවා. ඒ නිසා අපේ ඉල්ලීමක් තියෙනවා අපේ වැඩ පිළිවෙල යන්න මේක තන්නේ කර ගිහි වැඩ පිළිවෙලක් යන්නේ. ඒ අපි යන්නෙත් නැහැ කොහොමඩක්වත් ලිඛිතව අපිට අවසරයක් වෙනකන් ඒ මේ බලධාරීන් විසින් ලොකු සර් හරි කවුරු හරි ඊට පස්සේ අපි මේ ජාතික මට්ටමේ තියෙන සංවිධානයට කියලා සුදුස්සෙක් සුදුසු වෙලාවක වෙනවා. ඒක නිසා මේක ඊටාම වටිනා සහයෝගයක්. නමුත් අපි අර ජාතික මට්ටමේ යනකොට මේ කෙනෙක් ආගමකට බඳවා ගන්න හදනවා නැත්නම් මේක එක දේවල් කරන්න හදනවා කියන චෝදනා නොයන විදියටයි ජාතික මට්ටමේ හදලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි කරනවා නම් ඒ කෙනා ඒ සත්‍යපාසල පොතේම ලියලා තියෙන ක්‍රමික අවදුම් පත්‍රයක් අරගෙන ඉල්ලීමක් කරලා ලොකුස රස්සම් කරලා අපිට එවන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පොඩි ළමයෙකුට ගිහිල්ලා කතා කරන්න හෝ පොඩි ළමයෙක්ගේ මත විමසන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක ඊට පස්සේ වෙන ආගමිකයි අපිට චෝදනා කරන්න පුළුවන්. අපි කිව්වොත් එimhe අපේ ඉස්කෝලේට අපේ ළමයි යන බෞද්ධ ඉස්කෝලේට කතෝලික පාද කෙනෙක් ඇවිල්ලා කතාවක් දීලා ගියයි කිව්වොත් ඒ සදාචාර විරෝධී. අපි ඉස්කෝලින කාලේ පෙරදින විශ්වවිද්‍යාලයෙන් ආපු එක්කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව කතාවක් කරලා ගියා. ලොකුසටත් බලපෑම් කරලා. ඒතර බොහොම දරුණුවට තිබුණ වෙලාවක ඒ අසාධාරණයි. කවුරු හරි හදාගත්ත සමිතියකට මේ අපි කඩාන වැදලා ගිහිල්ලා කතාවක් කරන්නේ කරන්න බෑ. එහෙන් ආරාධනා කරොත් පුළුවන්. ඒ නිසා මේකෙදී අපි ගොඩාක් සදාචාර සම්පන්න වෙන්න ඕනේ. මේක ජාතික මට්ටමේ යන්නේ මම උත්සාහ කරන ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න. ඒ නිසා කිසි කෙනෙකුට ඇඟිලි ගහන්න බැරි මේ රටේ පවතින සාධාරණ නීතියත් එක්ක යන ගමනක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ওই දැසේ පොඩි ළමයෙක් කියලා කියන්නේ මලක් අත ගන්නවා වගේ. ඒක දඬු අඬුවෙන් අල්ලන්න බෑ. ඉතින් ඒකට දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ මේ කැමැත්ත අත්‍යවශ්‍යයි. හැබැයි අමාරුම දේත් ඒකයි. පොඩි ළමයට දෙන්න පණිවිඩය හරිම ලේසියි. ගුරුවරු තන්නේ කර මේකට විරුද්ධයි. නමුත් අපි කියනවා පොඩු ගුරුන්ගේ කැමැත්ත නැත්නම් අපි එන්නෙම නැහැ කියලා. දහම් පාසල් වල ළමයින්ට දෙන්න හරිම ලේසියි. පන්තලේ හඳුරු තන්නේ කර විරුද්ධයි. අපි මේ වැඩ පිළිවෙලට දැනට බාධා කරලා තියෙන හරියක් කරලා තියෙන සිංහල බෞද්ධය විතරයි. වෙන කිසිම ආගමකින් බාධා කරලා නැහැ. නමුත් අපි ওই කට්ටිය කවදා හරි ඇවිල්ලා ක්‍රමික ඉල්ලීමක් කරනකම් කරබනිනව අඳගොළු බීරි වගේ. ඒ ජාතික වශයෙන් කියන අපි ළඟ වැඩපිළිවෙලක් තියෙනවා කරුණාකර මෙන්න මේ විදිහට ඉන්න කියලා. ඒ නිසා ඒ හැඟීමක් තියන අය ඒ අදාළ අය අර ක්‍රමය හරහා අපිට චෝදනා නොවන ක්‍රමය හරහා එන්න නම්ව ගන්නයි මම මේ කතා කරන්නේ. මේ ඉදිරිපත් කරන අය මන්දෝත්සාහය කරන්න නෙවෙයි. ඒක ක්‍රමයක් තියෙනවා. අපි යන්නේ මේ මල් වගේ පුංචි ළමයෙක් එක්ක සෙල්ලම් කරන්න මේ කටයුතු කරන්නයි කිසිසේත්ම වක් කරන්න යන්න එපා. පොවන්න යන්න එපා. එහෙන් එන ආරාධනාව එන විදිහට තමයි කරන්නේ. ඒත් පුද්ගලික වශයෙන් මම යන්නේ නැහැ කියලා මට ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. අවසරයි ගුරු හිමියනි බනින්නට නම් එපා. බනින්නේ නැහැ. අපේ ගුරු හිමියන් ඔබේ කරුණා ගුණය මුසු වදනින් මේ පොඩි මෙහෙණිවරු කරන විටදී සොරතල් අප ඉදිරියේ මට සිතෙනවා ඔබ හිමිපාමුල රැඳී ඉන්නට රාහුල කුමරු මෙන් සමහව ලැබේවා ප්‍රපංච කලාට. ගියා මැරිලා ලබන අවුරුද්ද ලබන අතෙන්ද පොඩි එකෙක් වගේ. ඒ බුරුම් පන්දිසාන්ති ආපුවාම ගමනක් ගිහිල්ලා ආපුවාම ඒ කුලමේ පුතා මෙච්චර විතර ඇති. මේ මනුස්සයා ඇත්තටම සායඩෝගේ බන වයර්ගේ වහන්න වගේ පැවිදිලා ඉඳලා පඬිතු විභාගේ පාස් කරලා බැඳලා. පොඩි කොල්ලෙක් කෙනා මොනම ගාණක්වත් නැහැ. ඔක්කොමලා බලන් ඉඳලා කියලා පිටින් වාඩිය. උගේ උඩුලම අද්දකක් තියානින්නේ. පුදුමාකාර හුරතලයක් තියෙන. කිසි කෙනෙක් ඒකේ සායඩෝ කිසිම ගනුදෙනුවක් නැහැ. අර පොඩි අය කිසිම බයකුත් නැහැ. කෙලින්ම ගිහිල්ලා ඔක්කොම කටයුතු කරනවා. ඉතින් අපිට හිතනවා කොච්චර පිං කරලාද මේ මොකද මේ දෙමාපිය දෙන්නම පන්සලෙම වැඩ කරන්නේ මේ කවුද ගෝපක නැත්තම් දායක සභාවේ ඒ පොඩි ළමයාට පොඩි ළමයාත් එක්ක තියෙන අමතර හුරතලේ ඒ ළමයා කිසිම බයක් නැහැ. ඒ ලිම ඇතුළට ගිහිල්ලා යන. ඉතින් හිතෙනවා ඒ වෙනකොට මැරිලා ගිහිල්ලා ආයි ගාවත් මැරි කමන්නේ. පොඩි එකෙක් වෙන්න නැත්තම් නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ අපි එක නාස්ති කරගත්තා කක්ක කරගත්තා අනුන්ගේ පොඩි උන්ගේ ජීවිතවල තැඟිලි ගහලා පවුත් කරගත්තා අනේ මට දෙන්න මගේ පුංචි කාලේ අවසාන ප්‍රශ්නය මේ කවි පන්තියක් තියෙන සවිනහස ඒක ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා තිනවා ගෞරවනීය සාමින්හංශ මෙම දින ගණනාවේදී සිදෝ මානසික වෙනස කවි කරන්නට අවසරයි සිතේ උපන් ප්‍රසාදය නිසාම මෙසේ ලියමි මේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන සේක්වා මෑණියෝ කියයි දන්නේ පොඩි මෑණියෝ පොඩි මෑණියෝ ඈ පොඩි මෑණියෝ එහෙම කියලා නෑ හැබැයි මෑරි මොකද කියන්නේ? කියනවාද? මුලින්ම කියනවාද? යසුන් නිවන්නට නිස්සරණට ආවා ගුරු හිමි ධම්ම ජීවයෙන් ආයසරක් කියවන්නේ නැහැ කෙලෙසුන් නිවන්නට නිස්සරණට ආවා ගුරු හිමි ධම්ම ජීව යෙන් නිසි මහා මග තී කීවා හුස්මක් පියවරක් කරමුණ කරවුවා වෙන වෙනතක ගියත් සිත අරමුණ වෙත ආවා දොරටුපාලයා සිහියයි සිත්ම දුරේ රාදෝ සතුරන්ට ඉඩන ඒ අතරේ ඔහු සිටින මැදුරත් ඇත්නම් කවරේ බියන බියවනු සලි සලිතත්නු හිත හිතරහුණු ආයතරක ආයතරක ඒතෝ දිනෝ ලය ගාන්න දිනෝ පදී බියවුණු සලි සලි සලිත සලිත වනු හිත රහුණු රහුණු මගේ මිතුරේ කියෙන්නේ නැහැ අපබ්‍රංශ කියන්නේ අවිවේකයේ දාණය දුරු කරන්නට සිතක පහන් බව මතු කර නිවෙන්නට නොවටිනා කිසිත් පසුපස නොයන්නට හැමදේ කරමි හැම විට සිහියෙන්ම සිට හැම සත හැම සතහටම සිහියම පිහිටක් වේවා දුක්ගිනි නිවි සත සිත සුවපත් වේවා නිස්සරණය බොහෝ කල්ලොව වැජබේවා පැතුයි පැතුයම් පැතුයම් බෝධියෙන් ගුරු හිමි බුදු වේවා එමනේ ඉතින් ඈ ගුරු හිමි සනසේවා ආයෙසරක් කියන්න ඕන. හරි නෑ හරි නෑ. මුලින් ඉඳලා මුල සම්පූර්ණ දැන් ලතාවට ලහයට කියන්න ඕනේ. දැන් ආයෙ වරද්දන්න බෑ. මුලක ඉඳලාම කියන්න. එතකොට හරිනවා. කෙලෙසුන් නිවන්නට නිස්සරණට ආවා. ගුරු හිමි ධම්ම ජීවයි ධම්ම ජීවයන් නිසි මග කීවා හුස්මක් පියවරක් අරමුණ කරවුවා වෙනතක ගියත් සිත අරමුණ වෙත ආවා දොරටු පාලයා සිහියා සිහි යයි සිත් මැදුරේ රාදෝ සතුරන්ට ඉඩන ඒ අතරේ ඔහු සිටිනා මැදුරක් ඇත්නම් කවරේ බියවනු සලිත වුණු හිනර හිනර හිනහනු මගේ මිතුරේ අවිවේකයේ දාණය දුරු කරන්නට සිත දාහනේ 10 10 අවිවේකයේ 10 අවිවේකයේ 10 දුරු කරන්නට සිතක පහන් බව මතු කර නිවන්නට නොවටිනා කිසිත් පසුපස නොයන්නට හැම හැමදේ කරමි හැම විට සිහියෙන්ම සිට හැම සතහටම සිහියම පිහිටක් වේවා දුක්ගිනි නිවි සත සිත සුවපත් වේවා නිස්සරණය බොහෝ කල්ලොව වැජබේවා පැතුයම් බෝධියකින් ගුරු හිමි සනසේවා අනික් පැණියට දෙමුද කෙලෙස් නිවන්නට නිස්සරණට ආවා ගුරු හිමි ධම්ම ජීව ජීවයන් ගුරු හිමි ධම්ම ජීවයන් නිසි මඟ කීවා උස්මක් පියවරක් කරමුණ කරවුවා වෙනතක ගියත් චිත අරමුණ වෙත ආවා දොරටු පාලයා සිහියයි සිත් මధుරේ රාදෝ සතුරන්ට ඉඩ නැයේ අතරේ ඔහු පිටි ඔහු සිටිනා මధుරත් ඇත් නම් කවරේ බියවනු සලිතවනු නිනේනු මගේ මිතුරේ අවිවේකය දාය දුරු කරන්නට සිතකපත් පතන් සිතක පතන් බව පහන් බව පහන් බව මතු කර නිවෙන්නට නොවටිනා කිසිත් පසුපස නොයන්නට හැමදේ කරමි හැම විට සිහියෙන්ම සිට හැම සතහටම සිහියම පිහිටන් පිහිටක් වේවා දුක්ඛි නිනිවි සතසිත සතසිත සුවපත් වේවා නිස්සරණය බෝ කල්ලොව වැජඹේවා පැතුයම් බෝධියෙන් ගුරු හිමි සනසේවා මුල් පැනේ තියන දැන් දැන් අල්ලලා ගීතය වැරදි ඔක්කොම ආව කවුනානේ කෙලසොන් නිවන්නට නිස්සරණයට ආවා ගුරු හිමි ධම්ම ජීවයන් නිසිමඟ කීවා උස්මක් පියවරක් කරමුණ කරවුවා වෙනතක් ගියත් සිත අරමුණ වෙත ආවා දොරටු පාලකයා සිහියයි පින් සිත් මැදුරේ රාදෝ සතුන්ට ඉඩ නැසේ ඒ අතරේ ඔන් ඔවුන් සිටිනාම දුරක් ඇත්නම් කවරේ බියවනු සලිත වනු හින හිනහෙනු මගේ මිතුරේ අවිවේකය දාහය දුරු කරන්නට සිතක් පහන් බව මතු කර නිවන්නට නොටිනා කිසිත් පසුපස නොයන්නට හැමදේ කරමි හැම විට සතියෙන්ම සිට හැම සතහටම සිහියම පිහිටන් පිහිටක් වේවා දුක්ගිනි නිවි සත සිත සුවපත් වේවා නිස්සරණය බොහෝ කල්ලෝ වැජබේවා පැතුමක් බෝත් පැතු යම් බෝධියෙන් ගුරු හිමි සැනසේවා සාදු සාදු දැන් අපි එකෙන් අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා අපිට තියෙන විනාඩි 50ක විතර කාලයක් සක්මන් භාවනාව සඳහා නැවත gediya and ඕකලා අපි එකතු වෙනවා පරියංක භාවනාවට. ඒ මතක් කිරීමත් එක්කම ධාත්ම සාකච්ඡා නිමාව තටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.